ලෝකය කියලා කියන්නේ කුමක්ද? කායයි සිතයි දෙකේ එකතුව ලෝකයයි. මේ ලෝකයෙන් ඉස්සරලාම විද්‍යමාන වන්නේ කුමක්ද? කය. සිත නෙමෙයි. පළමුවෙන්ම අපි ඇලෙන්නේ ගැටෙන්නේ කයට. ඇලීම ගැටීම කියන්නේ තණ්හාව. එහෙමනම් තණ්හාව විරුද්ධ කරන්න නම් මොකද කරන්න ඕනේ? කයෙහි යථාර්ථයම දකින්න ඕනේ. කයෙහි යථාර්ථයේ දකිනකොට කය කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ලෝකය කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තා. බුදුබණ අහලා පටිච්ච සමුප්පාදයේ තුලින් දුක දැකලා දුක තියෙන්නේ යම් තැනකද එතන ලෝකයයි දුක තියෙන්නේ කොතනද කියලා අපි දැක්කා කයයි හිතයි දෙක එකතු වුණ තැන අන්න ලෝකය එතකොට මේ ලෝකයෙන් පළමුවෙන්ම विद्यमान වෙන්නේ කය එහෙමනම් කය කියන්නේ කුමක්ද කියලා අපි අද අවබෝධ කරගනිමු මේ ලෝකයේ ක්‍රියාකාරීත්වයක් තියෙන බව අපි දන්නවා. සිතයි කයයි දෙක එකට වුණ දැන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කතා බහ කරනවා, ඉඳ ගන්නවා, නැගිටිනවා, එහෙට යනවා, මෙහෙට යනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කාටවත් ඒක නෑ කියන්න බෑ. එතකොට ඔය ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද? කය තුලද, සිත තුලද? කියන එක අපි හොයන්න ඕනේ. ඔය ක්‍රියාකාරීත්වයේ තියෙන සිත තුළ. කය තුළ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් සිත ඉවත් වෙලා ගිය කයක් දෙස බලපුවාම තේරුම් ගන්න හැකියි. සිත ඉවත් වෙලා ගිය කය කියලා කියන්නේ මල කඳක්. මල කඳකට ඇස් දෙක අරින්නවත් බෑ. ඇඟිල්ලක් උස්සන්නවත් බෑ. දැනීමක්, හැඟීමක්, චේතනාවක්, විඥානයක් මොකවම නැහැ. මල කඳක් කියලා කියන්නේ තනිකරම අචේතනික අවිඥානික රූපයක් පමණයි. තේරුණා නේද? එහෙමනම් දැන් කය කියන්නේ මොකද්ද කියන්න බලන්න. රූපයක් පමණයි. කිසිම හැඟීමක් නැහැ, දැනීමක් නැහැ, ක්‍රියාකාරීත්වයක් නැහැ. රූපයක් පමණයි. මේක ඊටාම හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ කය කියන රූපය උපකාර කරගෙන තමයි සිත තුල ක්‍රියාකාරීත්වයක් හටගන්නේ. කය කියන රූපය උපකරණයක් කොටගෙන. කය කියන්නේ රූපයක් පමණයි. ඔන්න කය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. දැන් ඊළඟට අපි යන්න ඕන තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ. රූප කියන්නේ කුමක්ද? ඔන්න ඊළඟ ප්‍රශ්නය. රූප කියන්නේ කුමක්ද? මම මේ දේශනා කරගෙන යන්නේ ප්‍රශ්න අහමින් උත්තර දෙමින් යනවා. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මම දන්නවා ඔයගොල්ලෝ ඒකෙන් දන්නේ නැති බව. ඒක නිසා මම ප්‍රශ්න අහලා උත්තර දෙමින් තමයි යන්නේ. රූප කියන්නේ කුමක්ද? ඉන්ද්‍රයන්ට ගෝචර වන්නේ රූපයයි. ඉන්ද්‍රයන්ට ගෝචර වන්නේ රූපයයි. ඉන්ද්‍රයන්ට ගෝචර වන්නේ සත් ශක්ති සමෝහයක සංකලනයක්. තනිකර ශක්තියක් ගෝචර වෙන්නේ මේ ලෝකය ගැන කතා කරනකොට ශක්ති හයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒවට ධාතු කියලාත් කියනවා. මොනවද මේ ශක්ති හය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. මේවට ධාතු කියලාත් කියනවා, ස්වභාව ධර්මය කියලාත් කියනවා, සුද්ධ ධම්ම කියලාත් කියනවා. මෙන්න මේ ධාතු හයේ සංකලනය තමයි ලෝකය කියලා කියන්නේ. සත්වයා කියන්නේ එතන තමයි. ඒ ලෝකය කොටස් දෙකකට බෙදෙනවා කයයි හිතයි කියලා. එතකොට සවිඥානකත්වයේ තමයි සිත පැත්තට යන්නේ. සවිඥානකත්වයේ විඥානේ හටගත්තොත් තමයි හිතක් හටගන්නේ. කය කියලා කියන්නේ අවිඥානකත්වයට. අවිඥානක කියන තැන විඥානයක් නැහැ. එතන තියෙන රූපයක් පමණයි. එතකොට මේ කය කියන්නේ රූපයක් පමණයි රූප කියලා කියන්නේ මොකක්ද? ඉඳුරන්ට ගෝචරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගෝචරවන්නේ සත්‍යයෙන් සමෝහයක සංකලනය. ධාතු සමෝහයක සංකලනය. මේ ධාතු 6 පවතින්නේ කොහොමද? හතරක් එකට එකතු වෙලාමයි පවතින්නේ. අනිත් දෙක වෙන වශයෙන් පවතිනවා. ආකාශ ධාතුව, විඥාන ධාතුව තනියෙන් පවතිනවා. පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එකට එකතු වෙලාමයි පවතින්නේ. හටගන්නෙත් එකට නැති වෙන්නෙත් එකට. කවදාවත් වෙන් කරන්න බෑ. පටවි ධාතුව වෙන් කරන්න බෑ ආපෝ තේජෝ වායෝ වෙන් කරන්න බෑ එකටමයි තියෙන්නේ. මෙන්න මේ ධාතු හතරේ සංකලනය තමයි රූපය කියලා කියන්නේ. ධාතු හතරක සංකලනය. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ශක්තියක් ඇති වෙලා තියෙන්නේ චලනය තුළින් ඕනෑම දෙයකට ශක්තියක් ඇති වෙන්නේ චලනය තුළින් එතකොට මේ ධාතු වල ස්වභාවය මොකද්ද චලනය චලනය කියන්නේ වෙනස් වෙන සුළු බව ඔය ධාතුන්ගේ ස්වභාවය නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා එහෙමනම් මේ ධාතු හතරක සංකලනයත් නිතරම වෙනස් වෙනවා එතකොට ධාතු අතරක සංකල්පය කියන්නේ මොකද්ද? රූප. ඒතර රූපයගේ යථාර්ථය මොකද්ද? අනිත්‍යයි. අස්තිරයි. විනාශ වෙන සුළුයි. මෙන්න මේ රූපයන්ගේ යථාර්ථය යම් කිසි අවස්ථාවක දැක්කනම් ආන් එතෙන්දී මොනවා කරලවත් මේ රූපයන්ට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ වේගයක් මෙතන තියෙනවා හැබැයි මේක අවබෝධයට මිසක් ඔය තිය විඳුරන්ට අල්ලන්න බෑ. අවබෝධ කරගන්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා යම්කිසි දවසක ප්‍රඥාවෙන් දකින්නවලු. අත නිබ්බින්දතේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අන්න එදාට ලෝකයේ පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවලු. නිර්වින්දණය කියන්නේ මොකද්ද? ඇලීමෙන් ගැටීමෙන් තොර බව. වින්දනය නැති වෙලා යනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ආන් ඒක තමයි විසුද්ධි මාර්ගය කියන්නේ. දැන් අපේ හිත අපිරිසිදු වෙලා තියෙන්නේ, කිලිටි වෙලා තියෙන්නේ තණ්හාව නිසානේ. තණ්හාව කියලා කියන්නේ වින්දනයට. ඇලීමයි ගැටීමයි. නිර්වින්දනය කියලා කියන්නේ තණ්හාව නැති වෙනවා කියන එකයි. තණ්හාව නැති වුණ හැටි මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා. එහෙමනම් ඉස්සරලාම අපි දකින්න ඕනේ විද්‍යමාන වන දේ පිළිබඳව දකින්න ඕනේ. ලෝකය ගැන අවබෝධ කරගන්නකොට ඉඳුරන්ට විද්‍යමාන වන තැන තමයි ඉස්සරලාම දකින්න පුළුවන්කම තියෙන්නේ. මොනවද ඉඳුරන්ට විද්‍යමාන වන්නේ? රූප. ආන්න එක තමයි රූපංච පජානාති රූප සමුදයංච පජානාති කියලා කියන්නේ. රූපේ ඉදරන්ට විද්‍යමාන වෙනවා. ඇයි විද්‍යමාන වෙන්නේ? ඒකත් දැනගන්න ඕනේ. මෙතන ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙන්නේ. ආන්නේ වේගවත් වෙලා තියෙන නිසා අපිට මේක නැති වෙන අවස්ථාව බලන්න බෑ. නැති වෙනකොටම ඇති වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මේ කවුරුත් දන්න දෙයක් විදුලි බල්බයක් දැස බලන්න විදුලි බල්බයට විදුලි ධාරාව ගලාගෙන එන්නේ නැහැ කැඩි කැඩි එන්නේ ධන ඍණ වශයෙන් කැඩි කැඩි එන්නේ නෙගටිව් පොසිටිව් වශයෙන් මේක ඍණ වෙන හැම මොහොතකම නිවෙනවා ධන වෙනකොටපත් වෙනවා එහෙමනම් විද්‍යාත්මක සත්‍යය මොකද්ද විදුලි බල්බය නිමිනාපත්තු වෙනවා නිමිනාපත්තු වෙනවා එතකොට ආලෝකය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අන්ධකාරය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේක පියවියට පේනවාද නෑ නේද විද්‍යාඥයෙකුට කියන්න විදුලි බල්බය දිහා බලලා විද්‍යා වාර්තාවක් දෙන්නේ කියලා එයාගේ වාර්තාවේ සඳහන් වෙන්නේ මොකක්ද දන්නවද මේ විදුලි බල්බය නිමිනාපත්තු වෙනවා නිමිනාපත්තු වෙනවා නිමිනාපත්තු වෙනවා ආලෝකය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. මේක තමයි විද්‍යා වර්තාව. මේ විද්‍යාඥයාටම කියන්න ඔයාගේ විද්‍යාව පැත්තකින් දාලා ඔය පියවියෙන් බලලා වර්තාවක් දෙන්නේ කියන්නේ. මොකක්ද මේ වර්තාවේ තියෙන්නේ? ස්විච් එක ඔෆ් කරනකම් මේ විදුලි බලපෑපත් වෙනවා. දැන් අපි ගන්නෙ මොකද්ද? ගරුබඩ තල ගන්න ඕනේ මොකෙන්ද? විද්‍යා වර්තාවක් නේද? ආන් ඒ වගේ පින්නතුනි මේ සියලුම රූප වේගයක් පමණයි. විදුලි බල්බේ දිහා බලන්න මේ ගස්වල පර්වත දිහා බලන්න. මේ කය දිහාත් බලන්න. ආන් එතකොට ඔබට අහුවෙයි රූපයාගේ යථාර්ථය මොකක්ද කියලා. තේරෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ මෙන්න මේ ධාතු හතර. පද ස්වභාවය වැగిරෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය සහ හමා යන ස්වභාවය. මේ ස්වභාව ශක්ති හතර මොනම කරලවත් වෙන් කරන්න බෑ. හැබැයි සමව තියෙන්නෙත් නෑ. නිතරම එකක් වැඩිපුර අරගෙන තියෙනවා. තද ස්වභාවයේ වැඩි තැනට අපි කියනවා පටවි කියලා. ද්‍රව්‍ය කියලා කියනවා. දැන් මේ පෘථිවිය කියලා කියන්නේ පෘථිවිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම උතන පටවිය විතරක් නෙමෙයි ආපෝ තේජෝ වායෝ තියෙනවා. නමුත් අර පද ස්වභාවයේ වැඩිපුර තියෙන නිසා පෘථිවිය රිතින් පටවි කියලා කියනවා. ඒක වැරදි. ඒකට කියනවා කියන්න තියෙන්නේ පටවි නෙමෙයි ද්‍රව්‍ය කියන වචනේ කියන්න තියෙන්නේ. පෘථිවිය ද්‍රව්‍යයක්. තේරුණේ? එතකොට පද ස්වභාවය හෙවත් පටවි ධාතුව වැඩි තැනට කියනවා ද්‍රව්‍ය කියලා. වැగిරෙන ස්වභාවය වැඩි තැනට කියනවා ද්‍රව කියලා. උණුසුම් ස්වභාවයේ වැඩි තැනට කියනවා වින්දර කියලා. තේජෝ ධාතු වැඩි තැනට. හමා යන ස්වභාවයේ වැඩි තැනට කියනවා සුළඟ. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළඟ. ඒ ප්‍රධාන වශයෙන්ම අපිට විද්‍යමාන වන රූප හතරක් ගැන මම ඔය කතා කළේ. තව මොනවද තියෙන රූප? රූප රූප රූප රූප කියන්නේ මේ හැට විද්‍යමාන වන ඒවා ඊළඟට ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මේවත් ওই ධාතු හතර තියෙනවා. තේරුණා නේද? ශබ්ද රූපය තුල පටවිය තියෙනවා. ඒක අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කොහොමද? තද ශබ්දයක් අපි නොදැනුවත්ව කනට ඇදී ආවොත් එහෙම කන් අඩි පුපුරනවා. බෝම්බයක් එහෙම මෙතන පත්තු කළොත් කන් අඩි පුපුරනවා. ඇයි ඒ? මේකේ පටවිය තියෙන එක නෑ ගැටෙන්න ගිහිල්ලා නේද? පටවිය නැත්තම් ගැටෙන්නේ නෑ. පටවි ධාතුව තියෙනවා නම් ආපෝ තේජෝ ආයෝ තියෙන්න ඕනේ. එහෙනම් සද්ද රූපය තුලත් ඔය අතරමා භූතයෝම ඉන්නව නේද? ගන්ධ රූපය කියන්නේ මොකද්ද? එතන තියෙන පටවිය. පත්‍ර ගන්ධවතී පටවි කියලා තරක සංග්‍රහය විස්තර කරලා තියෙන්නේ. ගන්ධවතිය කියන එක. යම් කිසි දෙයකින් ගන්ධය පිට වෙනවා නම් සුගන්ධයක් හෝ දුර්ගන්ධයක් පිට වෙනවා නම් මොනවද දන්නවද පිට වෙන්නේ? එහි තියෙන සියුම් කැබලි. ඒක වාතයට මොසු වෙලා වාතයත් සමග හමාගෙන යනවා. ඒක මේ නාසයේ තියෙන ගාන ප්‍රසාදයෙන් ඇද ගන්නවා. තේරුණේ? දැන් මලකින් සුගන්ධය පිට වෙනවා කියන්නේ මලෙන් සියුම් කැබලි වාතයට එකතු වෙලා යනවා කියන එකයි. දැන් බැදුමකින් සුගඳ පිට වෙනවා කියලා කියන්නේ බැදුමේ කෑලි කැඩිලා සුළඟට එකතු වෙලා ගමන් කරනවා. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් දවල් මධ්‍යාහනේ බදින බැදුමකුයි රාත්‍රියේ බදින බැදුමකුයි අතර වෙනසක් තියෙනවද කියලා බලන්න. මද්දානේ බදින බැඳුම සුවඳ අඩුයි. රාත්‍රියේ බදින බැඳුම සුවඳ වැඩි. අඩු වැඩියක් නෙමෙයි ඔතන තියෙන්නේ මද්දානේ බදින බැඳුමේ අර සියොම් කැබලිය වලට ඈතට යන්න දෙන්නේ නැහැ. සූර්යාලෝකයෙන් පුච්චව ගන්නවා. රාත්‍රියේ සූර්යාලෝකයෙන් තියන්න ඇද්දගෙන යනවා ඈතට. තේරුණා නේද? දැන් අසෝචි පිටකින් දුර්ගන්ධය එනවා කියන්නේ ඒකේ කැබලි. වාතයේ සමග ඇවිදින්න අපේ නාහයට රිංගනවා. හ්ම්. එතකොට ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, රස රූපේ තියෙනවා කැබලි. ඒ කැබලි තමයි අපේ දිවට ගිහිල්ලා ස්පර්ශය වෙන්නේ, රස දැනෙන්නේ. අ එතන තියෙන්නේ පටවිය. අ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප ඊළඟට තියෙන්නේ පොට්ටබ්බ රූප. පොට්ටබ්බ රූප, ධම්ම රූප. පොට්ටබ්බ රූපය කියලා කියන්නේ මේ කයට ගැටෙන දේ. ස්පර්ශ වෙන දේ නෙමෙයි ගැටෙන. මේ පොට්ටබ්බය කියන්නේ ගැටීමක් තියෙන්නේ. ස්පර්ශය කියන්නේ නාමයක්, පොට්ටබ්බය කියන්නේ රූපයක්. මේ පොට්ටබ්බ රූපය තුළ පටවි ධාතුව තියෙන නිසා තමයි කයත් එක්කලා ඇදින් හැප්පෙන්නේ. ධම්ම රූප කියලා කියන්නේත් ඒකයි. ධම්ම රූප කියන්නේ මොනවද? අපි ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගත්ත ඒවා ඒවැය සටහන් මනට එනවා. ආන් මේ මනට එන ඒවා තමයි ධම්ම රූප කියලා කියන්නේ. දැන් ඊයේ අලියෙක් දැක්කනා අද එන්නේ කොහටද? ඇහැට එන්නේ නැහැ. කනට එන්නේත් නැහැ. මනට එන්නේ. ඒතකොට ඒවැයක් තියෙනවා අර කියන ධාතු හතර ඒ විදිහටම. එතකොට රූප කියලා කියන්නේ මොකද්ද? ධාතු හතරක සංකලනයේ රූපයයි. ආන්ගේ ධාතු හතරක් එකට සංකලනය වෙලා තියෙන නිසා තමයි ඉඳුරන්ට विद्यमान වෙන්නේ. නැත්තම් තනිකර ධාතුවක් विद्यमान වෙන්නේ නැහැ. එතකොට ධාතුවක් කියලා කියන්නේ මොකද්ද? ශක්තිය. මේ ධාතුන්ගේ යථාර්ථය මොකක්ද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා චලනය. මේක අද නූතන විද්‍යාඥයෝ ඉතා සියුම් උපකරණ වලින් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒවල පරම අණුව දක්වා ගිහිල්ලා මේ රූප රූපවල රූප කියලා කියවට ඉතාම සුළු රූප කොටසක් බලලා තියෙන ඒවල පරම අණුව දක්වා ගිහිල්ලා ඒකත් දෙකට පළලා නියුට්‍රෝන් ප්‍රෝටෝන් කියන ඇතුලේ චලනය කියන එක දැකලා තියෙනවා. ආන් ඒ අවස්ථාවේ තමයි විද්‍යාඥයෝ ප්‍රකාශ කළේ ලෝකයේ හිටිය මහා විද්‍යාඥය බුදුහාමුදුරුවෝ කියලා. ආගම්බේදයකින් තොරව. තේරුණා නේද? එහෙමනම් මේ රූප කියලා කියන්නේ මොකද්ද? ධාතු හතරක සංකලනයක්. ඒ ධාතුන්ගෙන් සකස් වුණා වූ ආකාරයේ දකින එක තමයි ධාතු මනසිකාරය කියන්නේ. ධාතුවක් කියන්නේ ශක්තියක්, ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින් එහෙමනම් මේ සියලුම ධාතු අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙමනම් ධාතු හතරේ සංකලණය වන රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙනම් ගත හැකිද වේගයක් පමණයි නේද අනිත්‍යයි කියන්නේ නැති වුණා වූ දේ නැති වෙනවා දුකයි කියලා කියන්නේ දෙකක් නැති වෙනවා මොකද්ද ඇති බව හා නැති බව දෙකට නැතිවීම තමයි දුක්ඛය කියලා කියන්නේ එතකොට ඇති බව හා නැති බව නැති වෙනවා කියන්නේ මොකද? ඇති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා නැති බව නැති වෙනවා කියන්නේ ඇති වෙනවා. දැන් අපිට ලැබෙන්නේ මොකද්ද? නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. අන්න ඒක තමයි අනාත්මය කියලා කියන්නේ. වේදය අනාත්මය කියන්නේ. අනාත්මය දැක්කයන් පස්සේ මොනවා කරලාවත් අල්ලන්න බෑ. ආන් ඒක තමයි සංවේගයටපත් වෙනවා කියන්නේ අනාත්මය දකින්නවා කියන එක. අනිත්‍යතාවයේ හිම ගැඹුරක් අනාත්මය කියන්නේ. එහෙමනම් මේ අපේ ඇහැට කනට දිවට නාසයට කයට මනට ගෝචර වන සියලුම රූප වේගයක් විතරයි නේද? අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? ඇලෙන්න පුළුවන්ද? ගැටෙන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? බෑ නේද? මෙන්න මේක තමයි මමත්වේ නැති කරගන්න තියෙන ක්‍රමය. සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන ක්‍රමය. ආත්ම දිට්ඨිය ඛණ්ඩණය වෙන්නේ උන්වතනින් තමයි. රූපයන්ගේ යථාර්ථය දැකීම මේ දේශනාව රූපයන්ගේ යථාර්ථය දැකීම සඳහා ශක්තිමත් වේවා කියන ආසින්තනයෙන් යුක්තව මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරක වරණයි